හොඳයි නැවත tempත් වෙන්න. අපි නැවත බලමු මුලින් අර පැහැදිලි කරපු වාසි ජට කියන සූත්‍රයේ උපමා තුනක් තියෙනවා. මේ වැදගත් උපමා තුනක්. ඒ උපමා වලින් බුදුහාඳුරෝ දේශනා කරපු ධර්මයේ කුමක්ද? නැත්නම් මේ පින්වතුන් කරන ඔය සක්මන් භාවනාව, ඒ වගේම ආනාපානසති භාවනාව, නැත්නම් කායනුපස්සනාවේ මොනවා හරි භාවනාවක් ගත්තොත් ඒ භාවනාවත් එක්ක නැත්නම් සතරස්පට්ඨානේ වැඩිමත් සමග මේ උපමාවල තියෙන සම්බන්ධය. දැන් මුලින්ම මේ සූත්‍රයේදී පැහැදිලි වෙනවා ඇති බුදුහාමුදුර පෙන්වන්න යන්නේ මේ ආශ්‍රව ඡය වීම කියන කතාව නැත්නම් ආශ්‍රව කියන ඒවා ෂෙය වෙන්න නිකම් බෑ හිතුවට බෑ කියලා. යමෙකුට දැන් හිතෙන්න පුළුවන් ඇලීමක් නැතුව අතහැරීමක් සිදු කරමින් ජීවත් වීම තුළ ආශ්‍රව අහක් වෙනවා කියලා. සංසාරේ නිමාවට යන්න පුළුවන් කියලා. එතකොට අතහැරීම නිකම්ම Taman විසින් හිතලා අතහැරියට සංසාර නිමාවක් වෙන්නේ නෑ සංසාර නිමාව වෙන්න නම් ආශ්‍රෝෂය වෙන්න ඕන. එහෙනම් මේ සංසාරයේ ස්වરૂපය මේ ආශ්‍රව මත රඳාපවතී. ආශ්‍රව එකයි සංසාරය ස්වરૂපයේ රඳාපවතී. ඒක හැමදෙනාම දැනගන්න ඕනේ ධර්මානුකූලව ගැඹුරු ධර්මයක් තමයි ආශ්‍රව කියන්නේ බුදුහාමුදුරනේ. ආශ්‍රව කියන්නේ ඇත්තටම සාංශාරිකව යමෙක් පුරුදු පුහුණු කරපු දේවල් මේ අවිද්‍යාව කියන එක නිපද වෙන්නේ ආශ්‍රව හිඳයි. සවතනකදී බුදුහාඳුරෝ පැහැදිලිව දේශනා කරනවා ආශ්‍රව හිඳ අවිද්‍යාවත් අවිද්‍යාව හිඳ ආශ්‍රවත් ඇති වෙනවා. එතකොට ඒ වගේම නිබ්බේධික පරියාය සූත්‍රයේදී පෙන්නනවා අවිද්‍යාවේ නිදාණය මේ ආශ්‍රවවල නිදාණේ අවිද්‍යාව. දැන් කාමයේ නිදානේ අවිද්‍යාව මේ අවිද්‍යාව නෙවෙයි. කාමයේ කියන જાතියේ නිදානය අවිද්‍යාව නෙවෙයි. කාමයේ නිදානේ ස්පර්ශයයි. කාමයේ නිදානේ ස්පර්ශයයි. ඒ වගේම කර්මය කියන එකේ නිදාණය ගත්තොත් ඒ අවිද්‍යාව නෙවෙයි. කර්මය කියන එකේ නිදාණය ස්පර්ශයයි. එතකොට අවිද්‍යාව නිදානගත වෙන්නේ කර්මයට නිදාන වෙන්නේ වේදනාවට නිදාන වෙන්නේ සංඥාවට නිදාන වෙන්නේ මේ මේ කියන එක ධර්මයකටවත් අවිද්‍යාව නිදාන වෙන්නේ ස්පර්ශය කියන එකයි බුදුහාමුදුරු පෙන්වන්නේ නිදාන. නමුත් ආශ්‍රව කියන එකට නිදානය ඒ ඒ විදිහට නෙවෙයි දේශනා කරන්නේ ආශ්‍රව වලට නිදානය අවිද්‍යාවයි. එහෙනම් ආශ්‍රව කියන එක ගැඹුරු ධර්මයක්. ආශ්‍රව ඡේවෙන්නේ නැතුව කාටවත් සංසාර නිමාවටපත් වෙන්න බෑ. ඒකට මම පැහැදිලිව පෙන්නවා ආශ්‍රව වලට බලපෑම් දෙකක් කර හැකි ඡය කරන්නේ නැතුව. එකක් රකින්න පුළුවන්. ආශ්‍රව වල බලපෑම රකින්න පුළුවන්. රකින්නවා කියන්නේ ආශ්‍රව වලට සංකල්පනා දිට්ඨිය හරහා සංකල්පනා වලට ආශ්‍රව එනවා. නමුත් සංකල්පනා වලින් දියත් වෙන ආශ්‍රවවල ක්‍රියාකාරීත්වය වෙන වාචා කම්මන්තා ජීව රකින්න. ඔබ ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දෙයක්. හැම මිනිසයන්ම කරන්න පුළුවන්. ඒකට ආශ්‍රවවලට කිසිම බලපෑමක් නැහැ. සංකල්පනා වල ඕන විදිහට වැඩෙනවා. ඒවට කරා ඒ සංසාරය හදන විදිහට හදනවා නමුත් ක්‍රියාකාරීත්වයෙන් රකින්න. දැන් රකලා ආශ්‍රව මර්ධනය කරන්න හෝ ඒ ආශ්‍රවවල බලපෑම හීන කරන්න බලය දුබල කිරීම සීලයයි. මොන සීලයෙන් කරන දේ. එහෙනම් පංචිල් රැක්කොත් ඇත්තටම කරන්නේ බුදුහාමරගේ ධර්මයට අනුව සිදු වෙන්නේ පංචිල් රකින්න මිනිස්සයා මගෙන් සිදු වෙන්නේ එයාගේ ආශ්‍රව නැති වෙනව නෙවෙයි. සංකල්පනා වලට ආශ්‍රව එන එක නවත්තනවත් නෙවෙයි. එයා කරන්නේ සංකල්පනා වලින් ආශ්‍රෝල බලපෑම වචන වාචා කම්මන්තා ජීවහරහා එළියට එන එක නවත්තනවා. ඔබ වටිනා ප්‍රතිඵලයක්. එහෙනම් වාචා කම්මන්තා ජීවෝලින් පංචිල් රැකීම සිදු කරනකොට ඒ ආශ්‍රෝල සංකල්පනාවල තිබුණාට එහෙම මිනිසෙක් නම් එයා මිනිසෙක් වෙන්නේ පංචිල් රකින්නේ. ඒ මිනිසයා මරණයට පස්සේ සතර පායට යන්නේ. ඒ කියන්නේ පන්සිල් රැක්ක උපන්දා ඉඳලා මිනිස්සේ ඒ මිනිස්යා කවදාවත් ආශ්‍රව ඒ ජීවිතයේ තුල සතර පායට යන්න හදන්නේ නැහැ. අලුතෙන්. නමුත් තියෙන ආශ්‍රව තියෙනවා. සතර පායට යන්න ඕනේ ආශ්‍රව නැතුව නෙවෙයි යා. ඒ ආශ්‍රව වලින් වැඩ ගන්නෑ. රකින්න. අන්න ඒක සීලය. ඒක නිසායි මිනිස්සේ පන්තිල් රැක්කොත් දිගටම එයා සතර පායට යන්නේ නැහැ. ඒතර පන්තිල් රැගෙන මිනිස්සු ඕන තරම් ලෝකෙ ඉන්නවා. ඒ කියන්නේ මරණ මිනිස්සු ඔක්කොම අපායට යනවා කියලා නෑ. එහෙනම් අපායට යන්න හේතුව, අපායේ උප්පත්තියට හේතුව ප්‍රධාන හේතුව අපි දන්නේ නැතුවට ආශ්‍රව. ඒ වගේම දැන් පන්තිල් රැකලා ආමිත පින්කම් කරොත් ඒ ආශ්‍රව ප්‍රයෝජනෙට ගන්න. ඒ රකින්නේ නැහැ ආමිත පින්කම රකින්නේ කරනවා. දන් දෙනවා. පූජාවල් පවත්වනවා. මේ බෞද්ධ වෙන්න පුළුවන් අබෞද්ධ වෙන්න පුළුවන්. ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් කරනවා. එතකොට ආශ්‍රව ප්‍රයෝජනෙට ගන්නවා. ඒ ආශ්‍රව වල හදන්නේ එතකොට කාම සුගති ස්වરૂපයක්. එන ආශ්‍රවල තියෙනවා සතර ආපාය ස්වરૂපයක්ත් තියෙනවා කාම සුගති ස්වરૂපයක්ත් තියෙනවා. හැබැයි ආශ්‍රව වල නෑ කා රූපාවචර ස්වરૂපයක් හෝ අරූපාවචර ස්වરૂපයක්. රූපාවචර කියන්නේ ආශ්‍රව යටපත් වීමෙන් ලැබෙන ප්‍රතිඵලයක්. දැන් ඒ කියන්නේ සමත භාවනාවෙන් එහෙනම් කරන්නේ ආශ්‍රව රකින්න එකක් නෙමෙයි. ආශ්‍රව වලින් බලපාන දේ රකින්නේ නැහැ. සංකල්පනා වලට ආශ්‍රව වලට එන්න ඉඩ දෙන්නේ නැතුව යටපත් කරනවා. ඕක ඕක සමාධියයි. එහෙනම් සමාධියෙන් කරන්නේ ඔය දෙයයි. මං කිව්වේ අර විදර්ශනා උපක්ඛිදේශයෙන් කරන්නේ ඔන්න ඔය ටිකයි. සමාධියෙන් කරන සමත සමාධියෙන් කරන විදිහට ආශ්‍රව යටපත් කරගෙන ඉන්නේ. ඔය පෑ ගණන් භාවනා කරන්නේ එහෙම තමයි. තේරුණානේ? හුඟක් අයගේ ඔය ඔය ගැන දන්නේ නැති හින්දා කරලා තියෙන විදර්ශනාව පක්ඛිලියතේ වඩනවා. ඒක සමත සමාධිය වගේ වැඩිනවා. ඒකෙන් පරක් නැහැ. හේතුව මොකද? මරණ මොහොතේ අර ආශ්‍රව ටික එනවා. විදර්ශනා අර සමත භාවනාව නම් ඊට වැඩිය වටිනාකමක් තියෙනවා. අර යටපත් කරපු එක හඳුව ගන්න පුළුවන් ඒක. අරකින් එහෙම හයියකුත් නෑ. එච්චර මොකද මේ විදර්ශනා උපක්ඛීලේ තියෙන්නේ. විදර්ශනා භාවනාව නෙවෙයි. භාවනාවෙන් භාවනාව කඩාගෙන ගස්තේ මලකඩයක්. එහෙනම් මේ විදර්ශනා උපක්ඛීලේදී බොහොම භයානකයි කිව්වේ ඒකයි. ආශ්‍රය යටපත් කරගෙන ඉන්නේ. හැබැයි ආශ්‍රව රකින්නට වැඩිය යාගේ ගුණයක් ඉහළට පේනවා. සීලයට වැඩිය ඉහළක් වෙනවා. විදර්ශනා උපක්ඛිලේසයක ඉන්න කෙනා හරියට හුඟක් උසස් කෙනෙක් බවට හැමෝටම පේනවා. ගුණ ධර්මත් එහෙම. එහෙමයි. ඔන්නක තමයි දින ගැටලු. දැන් මෙතන බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මෙන්න මේ ප්‍රශ්නේ හින්දා මේ ආශ්‍රව කියන කතාවේ දැන් ආශ්‍රව හොඳටම යටපත් කරපු කුජලයේ තමයි බෝධිසත්වයන්ට හම්බ වුණ උද්දකාරාම පුත්‍ර. හොඳ ප්‍රබල ලෙසම වැඩිම කාලයක් වැඩිම ගැඹුරකින් මේ ආශ්‍රව යටපත් කරපු කුජලයේ. මේක තමයි අවසාන මනසෙන් කරන්න පුළුවන් උපරිම ආශ්‍රව යටපත් කිරීම තමයි නේව සංඥා නා සංඥා කියන දෙයක්. තේරුණානේ? මනසෙන් ආශ්‍රව යටපත් කරන්න පුළුවන් ඊගාව ප්‍රබල තැන තමයි රූපාවචර පළවෙනි දෙය. ඒතකොට ඒක වැඩි කරගෙන ඕනනම් ඒ කාලය තුලදී ආශ්‍රව වලට සංකල්පනා වලට එන්න දෙන්නේ නැතුව රඳව ගන්න පුළුවන්. සීලයෙන් කරන්නේ ආශ්‍රව රැකීම විතරයි. ඒතකොට සීලයේ එච්චර වැදගත් දෙයක් නෙවෙයි. ඒක ඕන වෙලාවක කැඩලා යනවා. ඒ වුණාට දැන් වැඩි කොහොමද අටසිල් රකින්න අය පන්සිල් රකින්න අයට කරන විහිළු. අපි උසස්. අන්න එතන දිට්ඨි ආශ්‍රව හා භව ආශ්‍රව ලොකුට හදන. ඒවා කඩා ගන්න බෑ විදර්ශනාවෙන් ඊළඟට. අනුන් පහත් කරලා සලකන්නේ. ඒක එතකොට කාම ආශ්‍රව නෙවෙයි දිට්ඨි ආශ්‍රව හෝ භව ආශ්‍රව. හොඳ භවයක් ගැන කියන්නේ. අපි සිල්වත්. අරුන් දිස්සීලයි. ඒක කාමාශ්‍රව නෙවෙයි භවශ්‍රව. භවශ්‍රව ප්‍රබලයි කාමාශ්‍රවට වෙයි. ඒක හින්දා මතවාද කියන ඒවා මේ විපස්සනායේදී හානිදායකමයි. මතවාද හැදෙන්නේම Taman උසස් කරන්න යෑමෙන්මයි. ඒක සාමාන්‍ය ජීවිතයේ හැකිතරම් දුරට අඩු කරන කෙනාට සතිපට්ඨානයේ දියුණු වෙනවා වැඩියි. ඒවා වැඩි අයට උපක්ඛිලේශ වලට අහු වෙන ගතියත් වැඩි. නැත්නම් සතිපට්ඨානෙදී යොමු වෙනවා අඩුයි කියන්නේ උපක්ඛිලේශ වලට කොටු වෙන ගතිය වැඩි. ඒක දැනගෙන තියෙන්න ඕනේ. ඊළඟට මෙතන බුදුහාමුදුරුව පෙන්නන මේ වාසිජට සූත්‍රය තුල පළවෙනි උපමාව ගන්නේ දැන් කෙනෙක් හිතුවට සමත භාවනාවෙන් දිනු වෙලා සීලයෙන් හෝ උඟක් සිල් රැකලා මම දැන් මගේ ගුණ ධර්ම උඟක් උසස් කියලා හිතලා මේ මනසේ තියෙන දේවල් හිතනේවා අත්හැරියාම සංසාර විමුක්තිය කරා යයි කිව්වට ආශ්‍රව අහක් වෙයි කියලා හිතුවට වෙන්නේ නැහැ කිය. ඒක වෙන්නේ නැති හේතුව කියනවා. මේ වෙන්නේ නැති හේතුව ඒ ආශ්‍රව ඡේවෙන්න අවශ්‍ය කරන ධර්මතා 37ක් වැඩිලා නැහැ. මේක තුන් පාරක් කියනවා මේ සූත්‍රේ. මේක වැඩිලම නැති හින්දා වෙන්නේ නැහැ කියන. කොන බුදු බුද්ධ වචනේ බලන්න. මම ඉදිත් ගහලා ඇති හුඟක් කියනවා. කවදාම වෙන්නේ නැහැ කියන. මේ සත්‍විස් බෝධිපාක්ෂ ධර්ම වැඩෙන්නේ නැතුව ආශ්‍රවශය වෙන්නෙම නැහැ කියන. ඒකට දෙන උදාහරණ තමයි ශේ වෙන්නේ නැති එකට උදාහරණ දෙනවා හරියට කිකිලියා විතර දාලා ඒ බිත්තර ටික රකින්න නැතුව හිටියොත් රකින්නවා කියන එකත් ඒක යම්කිසි විදිහකට කරන්නේ. දැන් කිකිලියා බිත්තර රකින්නකොට දිනපතා රකින්න. සාමාන්‍යයෙන් අපි අපි දන්න තරමින් නම් දැන් එහෙම බිත්තර රකින්නේ නැහැ කිකිලියෝ. නමුත් ඒක ඒ රස්නය ලබා දෙනවා මැෂින් වලින් හරි මොනවෙන් හරි. ඒවා තමයි දකින්න හම්බ වෙන්නේ නැත්තේ. නමුත් කිහිලියක් විතර රකින්නකොට ගමේ ඉස්සර දවස් 21ක් විතර විතර රකින්න. හැමදාම එයාගේ කාලයක් තියෙන ඒ කාලේ මේ විතර ගොඩ උඩ ඉන්නවා. ඒ දිනපතා කරනවා. ඒ කාලේ මග හරින්නේ නැහැ. එහෙනම් ඒකේ විතර වලට රස්නේ දෙන්න විදිහක් තියෙනවා. ඒකනේ රකින්නවා කියන්නේ. දැන් එහෙම නොදුන්නොත් මොකද වෙන්නේ? එක දවසක් රැකලා නිකන් හිටියොත් අර විතර වලින් පැටවෙත් හැදින්නේ නැහැ. රකින් නැතුවම හිටියොත් විතරේ කුණු වෙලා යනවා. දවසක් රැකලා නිකන් හිටියොත් කුණු වෙලා යනවා. පැටවෙක් හැදින්නේ නැහැ. එතකොට මේ පැටවෙක්ගේ හැදෙන්න පුළුවන් අවශ්‍ය මූලිකාංගයේ විස්තරය තුල නැතුවද ඒ පැටවෙක් හැදෙන්නේ නැත්තේ ක්‍රැක්කේ නැති හින්දා අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ මෙතන දෙන උපමාව. තේරුණානේ? ඒකෙන් කියන්නේ මේ සියලුම මිනිස්සයන්ට, ශ්‍රාවකයන්ට ඔය වගේ බිත්තරයක් තමයි තියෙන්නේ. තමන්ම රැක්කොත් පැටව හැදෙනවා. රැක්කේ නැත්නම් හැදෙන්නේ. ඕක තමයි කියන කතාව. කියන්නේ මිනිස්සු මනුස්සත්වයෙන් ඉපදුනා නම් ගැහණු පිරිමි ભેදයක් හෝ උගත් නුගත් ભેදයක් හෝ සිංහල දෙමළ ભેදයක් හෝ බෞද්ධ බෞද්ධ ભેදයක් මෙතන නැහැ. පොහොසත් දුප්පත් ભેදයක් නැහැ. මිනිස්යෙන් නම් මේ ගුණය තියෙනවා. ඒ මිනිස්යාට කරන්න තියෙන්නේ බුදුහාමුදුරෝ කියන විදිහට ඒ බුත්තරේ රකින්න එකයි. තමන්ම රකින්න. තමන්ගේ විතරේ තමන් රකින්න. අනුන්ගේ විතර රකින්න ගිහින් තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. තේරෙනවද? අනුන්ගේ පිටර රහගලා මෙතන දිනන්නේ. තමන්ගේ පිටරේ රකින්න ඕනේ තමයි. කොහොමද රකින්නේ? රකින්න විදිහ ගියාද? බුදුහාඳුරෝ දීපෝ සතිපට්ඨානිය වඩන්න. මේ වැඩිම තමයි රැකිය. එහෙනම් මේ manussත්වයේ ලැබබෝ මිනිසයාට මේ සතිපට්ඨානයේ වඩනකොට අර බිත්තරේ නිකම්ම තියෙන බිත්තරයක් ගත්තොත් ඒකේ තියෙන්නේ නිකම්ම නිකං සාරු ටිකක්. නිකම් නිකම් මදයක්, ලොදයක්. ඒක කඩලා දැම්මට පැටවෙක් නෑ. නමුත් ඒකට රස්නේ දීලා රැක්කම ටික ටික ටික ටික පැටවෙක් බී වෙනවා. ඒ වගේ අපිටත් බුදුහාමරෝ පෙන්වන්නේ මේ සංසාරයේ විතරයක් වගේ එකක්. මේක ඇතුලේ ඔය ලොඳ ඇතුලේ දිනනවා මේ සංසාරයේ ඉක්මෝ යෑමේ හැකියාව. ඒක ප්‍රයෝජනයට ගන්න නම් කුණු වෙන්න දෙන්න එපා රහින්. කුණු වුණෝ සංසාරේ මය. ඒක තමයි මේ කියන උපමාව. ඒකට කුණු වෙන්න දෙන්නේ නැතුව තම තමන් රැක්කොත් මේ තමන්ගේ විස්තරේ කුකුල් පැටවෙක් එනවා. පැටවෙක් හැදෙනවා. ඒ පැටවට පුළුවන්ලු විතර කට්ට කඩාගෙන එළියට එන්න. ඒක රැක්කමනේ මේක වෙන්නේ. පැතීම කරන්නේ කිකිලි. පැටව ඇතුළේ ඉන්නේ කියන. තේරුණා නේද? රැක්කේ නැත්නම් පැටව නිර්මාණය වෙන්නේ නැහැ. තේරුණා නේද? ඒ වගේ සතිපට්ඨානයේ වැඩි වෙ නැත්නම් නිර්මාණය වෙන්නේ මේ කියන කුකුල් පැටව. තේරුණා නේද? කවුද මේ කුකුල් පැටවන්නේ? ඔයගොල්ලෝ ළඟ ඔය තියෙන සාරු වාසේ තියෙන Google පැටව කවුද මේ කියන්නේ? කවුරුවත් නෙමෙයි මේ කියන්නේ පංචේන්ද්‍රිය. ශ්‍රද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහ. මේ ඉන්ද්‍රිය පහ දිනු වෙලා තමයි අර කට්ට කඩාගෙන එළියට එන්නේ. මොකද්ද කට්ට? අවිද්‍යාව කට්ට නැත්නම් ලෞකිකත්වයේ කට්ට ලෝකෝත්තරය දකින්නේ මේ ඉන්ද්‍රිය පහයි තේරුණා නේද? ඕකට තමයි මේ උපමාව දීලා තියෙන්නේ. මේක පූජා තියලා හරප්පස්සේ ගිහිල්ලා තේන කප්රු පූජා කරලා කඩන්න පුළුවන් කට්ටක් නෙමෙයි. තවල් හොඳ වැඩි වෙනවා. තේරුණා? ආමිෂ පින්කමෙන් මේ මේ ලොඳ වැඩි වෙනවා එන්නේ එන්නේ. ආමිත පින්කමෙන් ආශ්‍රව හැදෙනවා. හැබැයි හොඳ කාම සුගතියට යෝ අවශ්‍ය කරන ආශ්‍රව. ඒතකොට ආමිත පින්කම කියන්නේ ආශ්‍රව නැති කරන ක්‍රමයක් නෙවෙයි. හොඳ ආශ්‍රව හදන කාම සුගතියට ආශ්‍රව හදන එක. ආමිත පින්කමට විරුද්ධව ඉන්නේ පස්පව්. ඒ කියන්නේ සතර පාය ආශ්‍රව හදන ක්‍රමය පස්පව්. කාමසුගතියේ ආශ්‍රවාදන ක්‍රමය ආමිෂ පිළිකම්. තේරෙනවනේ විතරේ ලොඳ වැඩි කරන ක්‍රමයයි. දැන් බුදුහාමරෝ පෙන්වන්නේ මෙතන මේ විතරේ රහින්න යන්න නම් රහින්න නම් සතිපට්ඨානෙ වඩන්න ඕනේ. සතිපට්ඨානෙ වඩන්න නම් මිනිසයාට මූලික සුදුසුකමක් තියෙනවා. සුදුසුකම නම් පන්සිල් රකින්න ඕනේ. පංචිල් රකින්න නැතුව සතිපට්ඨානෙ වැඩෙන්නේ නැහැ මිනිස්සෙකුට. අවම සීලය පංච සීලය. ඊට ඉහළ සීලයක් තියෙනවා නම් පහසුවෙන්. තේරුණානේ? ඒතර විතරේ රකින්න නම් සීලයක් ඕනේ, සීල පදනමක් ඕනේ. ඒ සීල පදන මේ ආ සමාධිය වැඩුවාට සමත භාවනා වැඩුවාට මේ විතරේ රකින්න නැහැ. කුණු වෙලා යනවා. හැටවෙක් හැදෙන්නේ. තේරුණානේ? විපස්සනා භාවනාව වැඩුවා සතිපට්ඨාන වැඩුවා දන්නේ නැතුව වඩලා අර උපක්ඛිලේස වලට වැටුණා විතරේ කුණු වෙනවා. ඒකෙනුත් පැටවෙක් හැදෙන්නේ. එහෙනම් මේ පැටවෙක් හැදෙන ඒකායන ක්‍රමේ නම් බුදුහාමුදුරුවෝ කියන විදිහට උපක්ඛිලේසට අහු වෙන්නේ නැතුව සතිපට්ඨානෙ වැඩෙන්න ඕනේ. වැඩිලා අර පංච ඉන්ද්‍රිය දියුණු වෙන්න ඕනේ. තේරෙනවනේ? පංච ඉන්ද්‍රිය දියුණු වෙන වීමෙන් තමයි මේ කියන කුකුල් පැටවා නිර්මාණය වෙන්න පටන් ගන්නේ. හැබැයි මේ කුකුල් පැටවා නිර්මාණය වුණාට පංචේන්ද්‍රියේදී මේ කුකුල් පැටවයට කට්ට කඩන්න පුළුවන් වෙන්නේ බොජ්ජංග කියන தത്വයට වැඩුණොත් විතරයි. එරනම් බොජ්ජංග හත සම සම වෙනවා කියන්නේ මේ ඒ ඇතුලේ ඉන්නේ පැටවා විතර කට්ට කඩනවා හා සමානයි. මේක තමයි මේ කියන අර ආශ්‍රව සේවෙන්න පටන් ගන්න මේ කට්ට කඩපු දවසේ ඉඳලා. තේරුණානේ? නැතුව මේ කට්ට ඇතුලේ ඉඳලා ආශ්‍රෝෂය වෙන්නේ කාගේවත් මොන දේ කරා දැන් එහෙමනම් මේ සතිපට්ඨානේ වඩනකොට ඕකේ ඉස්සරහට දියුණු වෙනකොට ඔයගොල්ලෝ දන්න විදිහට ඔය ධාතු ගුණ ප්‍රකට වෙන තැන හරි වටින තැන මේ යන්නේ ওই බුත්තරේ රහින පැත්තේ ධාතු ගුණ ප්‍රකට වුණොත් ඒකේ වටිනාකම කියන්නේ යා උපක්ඛලේස වලට අහු වෙන ගතිය අඩු වෙලා යනවා නමුත් ඒ එහෙම වෙන්නේ නැහැ ඒවට බය වුණා ධර්මයේ දන්නේ නැත්නම් මේක වැඩක් නෑ. මේක නෙමෙයි භාවනාව. මේක භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලයක් නෙමෙයි. මෙහෙම හිතන අය ඉන්නවා. ඒ අය එහෙම හිතන්න හේතුව අර උපක්ඛිලේශ කල්ලි ආශ්‍රය කිරීමයි. ආ ඒගොල්ලන්ගේ උපදේශ සාකච්ඡා වලට සමන් දීමයි. තේරුණා? එතකොට මේ සැබෑ ධර්මයට වැඩිය උපක්ඛිලේශේ ලොකු වෙනවා. ඒ අයට මේ ධාතු ගුණ ප්‍රකට වුණා ආය යන්නේ අර උපක්ලේශයට. තේරුණාද? ඒක අවාසියක් වෙනවා. එහෙම අවාසි වෙන්නේ නැතු වෙන්න නම් අර උපක්ලේශ කල්ලි ආශ්‍රය කරන එක නවත්තන්න. ඒගොල්ලන්ගේ දේශනා පැහැදිලි කිරීම පිළිගන්න එක හක් වෙන්න ඕනේ. නැත්නම් ඒවත් ආශ්‍රව වෙලා මෙතෙන්දී තමන්ගේ හරි භාවනාව දියුණු වෙන්නේ නැතු යනවා. එහෙම වෙච්ච අය ඉන්නවා. හම්බෙලක් තියෙනවා. විකාර මත තමන් හදනවා ඊගාව. තේරුණානේ? හදලා මේවා ඔක්කොම දාලා ආය තාලයට සාදුවේ කියා පූජාවල් කියන්නේ. එයාගේ ඊගොල්ලන්ගේ එතකොට ඒ ධර්මයේ ගැන නොදන්නාකම හෝ පින නැතිකම. කියන්නේ පාරමිතා නැතිකම වෙන්නේ. නෝ පාරමිතා නැතිකම කියන එක වැරදි හේතුව බුදුහාමුදුරුවෝ වෙන්නනවා මිනිසෙක් වුණා නම් මේක රැක්කොත් හරි කියලා. හොඳට බා පාරමිතා හරියන්න මොනවද වෙන්න ඕනේ? මිනිසෙක් වුණා නම් හරි. තේරුණාද? අරවා බොරු වෙනවනේ. බුදුහාමුදුරුවෝ කියන දේ හරියට නොකිරීම තමයි එතකොට එතන තියෙන කටද. එතකොට ඒක පිළිගන්න ඕන. ඔන්න පළවෙනි උපමාව. බලන්න කොච්චර ලස්සනට ඒක කියලා දීලා තියෙන්නේ. මේක තමයි මෙහෙම වෙන්නේ. මේ විදිහට හැර වෙන ක්‍රමයක් මේකට නැහැ. කවුරු හරි හිතුවට වැඩක් නැහැ මන් ළඟ ආශ්‍රවයක් වෙනවා මං අත්හරිනවා මම මේ දේවල් වල ඇලෙන්නේ මං දන් දෙනවා ඕවා කරා කියලා ඇරෙන්නේ ආශ්‍රව ආශ්‍රෝමයි ෂේ වෙන්න පටන් ගන්නෑ නමුත් දන් දීම කළ යුතුයි මේ දන් දීම නොකර යුතුයි කියලා ඒක නෙවෙයි කියන්නේ හිතුවට කල්පනා කරාට ආශ්‍රව අහ කරන්න බෑ කියන එකයි බුදුහාඳුර කියන්නේ සමත භාවනා කරලා ඒ වගේ මානසික තත්ත්වයක් අරගෙන හිතුවත් අහක් කරන්න බෑ කියලායි කියන්නේ යට වෙනෝ විතරයි. ඒතර විදර්ශනා උපක්ඛිලේශෙනුත් වෙන්නේ යට වෙන එක විතරයි. ඔන්න ඔය විදිහට ආශ්‍රව ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ආශ්‍රව ඡය වෙන්න නම් අර විතර කටුවෙන් එළියට ආවහා තමයි. ඊට පස්සේ දිගටම ඡය වෙනවා. ඡය වෙන එකත් ඒ ශ්‍රාවකයාට තේරෙන්නේ නැහැ. ඒකින්ද බුදුහාමුදුරුවෝ එතෙන්දිත් දෙන උපමාව. මේ වරද්ද ගන්නේ. ඒ උපමාව හරීම වටින උපමාවක්. ඒ උපමාවේ නම තමයි සූත්‍රයට දාලා තින්නේ වෑමිට උපමාව. මේ වාසි ජට කියන්නේ වෑමිට කියන එක. වෑයේ මිට. තේරුණානේ? ඒක සූත්‍රේ නම් කරලා තියෙන්නේ වෑමිට. උපමාව තමයි මේකේ තියෙන්නේ. ඒ දෙවෙනි උපමාවයි. දැන් ආශ්‍රය ඡය වෙන්න පටන් ගත්ත වෙලාවේ ඉඳලා එයාගේ ඒ පුජ්‍යලයට කිසිසේත්ම හඳුන ගන්න බැරිලෝ ඒ දවසකදී සතියකදී මාසයකදී ඊයේ පෙරේදා මෙච්චර ආශ්‍රෝෂය වුණා කියලා. එහෙම දැනුම ශ්‍රාවකයාට පිටන්නේ නැහැ ඒවා බොරු කරන්න එපා. නෑ ලංකාවේ ඉන්න අය මම සෝවාන් වුණා මේ වෙලාවේ කියලා කියන අය අමු බොරුකාරයෝ. මේ ධර්මයට පටහැනි. ඇයි? බුදුහාමුදුරුවෝ පෙන්නනවානේ වෑමිට උපමාව. එහෙනම් මේ මිනිස්යාට අර හැන්ද ගෙදර වෑමිට අල් වෙනකක් කවන්නේ ගෙදර ගිහින් පොල් කටු හැන්දි අල්ලන්න ඇති. ඕක දවසට කිවිච්ච එකක් තේරෙන්නේ බැලුවාම උනා කියනවා. මම අද හැන්ද අල්ලපු ප්‍රමාණය අද මෙච්චර ගෙවුණා කියලා තේරෙන්නේ. තේරුණානේ දීලා දෙන උපහාව එහෙම ගන්න. ඒතකොට බොරු කාර්යය නේද? එහෙන් මිනිස්සු තමයි අර උපක්ඛිලේස වල ඉඳලා තමයි මේ වගේ බොරු අවටවන්නේ. තේරුණානේ? ඒව මොකවා හිතන්න එපා. මෝඩයාගේ සම්මා මේ මේ ඔය කරන භාවනා දෙක කරන්න. තේරුණානේ? ඒකටයි මේ කියන්නේ. බුදුහාමුදුරුවෝ දීලා දිනනවා නම් මෙහෙමයි මේ කියන්නේ කියලා අපි මොකටද බොරු හදන්නේ? බොරු හදලා කියවුවා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. එතකොට අපිට තියෙන්නේ මේ බුදුහාමුදුරුවෝ දීපු උපදේශ අනුව පිළිපැදලා ඒ කෘත්‍ය සම්පූර්ණ කිරීමයි. එතකොට වෑමිට උපමාවෙන් බුදුහාමුදුරෝ දෙන්නේ මෙතන පැහැදිලිව කියනවා වෑය ඒ කාලේ ජනප්‍රිය ආයුධයක් වෙන්නේ නැති. ඒක නෙමේකට ගන්න. නිලී රහිනේකට වඩුව ඉඳලා තියෙනවා ඒ කාලේ. එතකොට වඩුව අද වගේ මැෂින් නැහැ. එහෙනම් මේ වෑයෙන් තමයි සියලු දේ කරලා ඇත්තේ. එතකොට උදේ වඩුවේ වෑය අතට ගත්තම හවස වෙනකම් වැඩ කරනවා ඇති. තේරුණා නේද? එහෙම එවැනි වඩුවේ කරේ වඩු අතවැසියෙක් හරි දවසක් වැඩ ඉවර වෙලා එයා නෑයේ මිට දිහා බැලලා අද දවසේ මෙච්චර ගෙවුනා කියලා කියන්න පුළුවන් දක්ෂ වඩුවෙක් නෑ කියනවා. එහෙම දක්ෂකම කාටවත් නෑ. අද දවසේ මාපට ඇඟිලි ගන්න මෙතනින් මාපට ඇඟිල්ල තද වෙන තැන ගෙවුනේ මෙච්චරයි අනික ඇඟිලි තද වෙන තැන ගෙවුනේ මෙච්චරයි කියන්න බෑ කියනවා. ඊයේ දවසේ මෙච්චර ගෙවුනා කියලා කියන්න බෑ කියනවා. පෙරේදා දවසේ ගෙවන් ගෙවිච්චින් ප්‍රමාණය බෑ කියන. නමුත් එයා අවුරුද්දක් මාස ගාණක් ඒවැයෙන් වැඩ කරනකොට එයාට හැබැයි තේරෙනවා ඉස්සර මිට ගහපු වෑයේ දැන් මිට හුඟක් ගෙවිලා දැන් අලුත් මිටක් ගහන්න වෙලා කියලා. තේරුණානේ? ඒ තේරෙනකොට මිටේ අඩුවක් තේරෙන්නේ නැද්ද? තේරෙනවා. එහෙනම් කාලයකදී තේරෙනවා දවසකදී තෝරගන්න බෑ. තේරුණා නේද? එහෙනම් මේ ආශ්‍රෝෂය වීමත් අන්නේ වගේමයි කියනවා ශ්‍රාවකයාගේ. දවසින් දවස තෝරගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන්නේ. මේ සතිපට්ඨානය වඩාගෙන වඩාගෙන යනකොට ටික ටික ගෙවෙනවා කාලයක් යනකොට නම් එයාටත් තේරෙනවා තමන්ගේ මානසික ස්වરૂපයේ වෙනසක්. ඒ වෙනස වෙන්නේ අර ආශ්‍රෝෂය වීම තුලයි. ternary සිතුම් පැතුම් වල වෙනසක්. දැන් මේ වෙනස වෙන්නේ දැන් දැනගන්න ඕනේ මොකද්ද මේ වෙනස? අර උපක්ඛිලේශ කල්ලි කියන්නේ වෙනස 아무තු විදියකට. උපක්ඛිලේශ කල්ලි කියන්නේ 아무තු වෙනස්. ඔන්න දැන් හොඳට මේ භාවනාව දියුණු වෙලා නිවන් දකින්න කිට්ටු නම් ඉස්සෙල්ලාම දික්කසාද වෙන්න ඕනේ. ආන්න උපක්ඛිලේශ කල්ලි කියන්නේ දික්කසාද ලක්ෂණය ආවනම් ඔන්න දියුණුවක්. ඔන්න ඔයගේ කල්ලි ඒ කල්ලි කියන ඒවා එහෙම ඒවා. එහෙම නෑ. දේවල් දොරවල් එපා වුණා නම් දූ දරුවෝ එපා වුණා නම් අන්න දිනුනේ. සංසාර විමුක්තිය ළඟයි. කවුද මේ කියන්නේ උපක්ඛිලේශ කල්ලි? ආ සමත භාවනා කල්ලි. ඒක නෝ ඇත්ත. ඒ ඒක ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? ආශ්‍රෝය යටපත් වෙනවා. ගෙවෙනව නෙමෙයි. යටපත් වෙනකොට ආශ්‍රව පෝෂණය වෙන අර දේවල් එපා වෙනවා තමයි. එපා වෙනවා කියන්නේ කාලා කිරිනවා, දහිනකොට එපායි. හැකී රක්ෂාවල් එපා වෙනවා. තේරෙනව නේද? නමුත් ආශ්‍රෝෂ ජය වෙනකොට එහෙම එකක් නෙමෙයි. දූ දරුවෝ පා වෙන්නේ අම්මා තාත්තා. තේරුණා නේද? අර වෑමිට ගෙවෙනකොට දූ දරුවෝ එපා වෙනව නෙමෙයි. ඒක වැරදි. එහෙම ධර්මයක් නැහැ බුදුහාමුදුරුවෝ. එපා වෙනවා කියන්නේ කලකිරිනවනේ. කලකිරිනේ දේශේන්නේ. තේරෙනවන්නේ එපා වීම කියන්නේ මොකද්ද මේකෙන් වෙන්නේ ආශ්‍රව ගෙවෙන්නේ කොහොමද ඇලීම ගැටීම අඩු වෙලා ඇලීම ගැටීම අඩු වුණාම ලැබෙන ප්‍රතිඵලය මොකද්ද නෙක්ඛම් අන්න ඇලීම ගැටීම අහක් වෙනකොට ද්‍රව්‍යාත්මක දෙයකට එන සංකල්පන ආස්තෝලින් සංකල්පන හදන්නේ සංකල්පනයි වෙනස් වෙන ඉස්සර තිබුණාට වැඩිය මෙන්න මේ සංකල්පනා ලක්ෂණ වැඩි වෙනවා එයාගේ නික්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා. කියන සංකප්ප සම්මා සංකප්ප කියන්නේ ඕක නේද? ආන්න ආශ්‍රෝජය වෙනකොට දකින්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය ඕ නෙක්ඛම්ම සංකප්ප අව්‍යාපාද අවිහිංසා දැන් අවිහිංසා අපි තම අව්‍යාපාද අවිහිංසා කියන්නේ ඔයගොල්ලෝ දැන් තරහ වෙනවද ලීයක් එක්ක ගහක් එක්ක කොටයක් එක්ක මහ පොළොව එක්ක නෑ ලෞකිකාත්මක දෙයක තරහ වෙන්නේ නෑ අවිහිංසා හිංසා කරනවා දේවට ගස් කොළන් වලට ඒගොල්ලෝ එහෙම කරන්නේ වොත් එහෙම උන් වැඩක් ඇති යන්නේ නේ ගස් වලට මේ කොටනවා බයිනවා එහෙම ඉතින් ඒ මිනිස්සු නෙමෙයි අමනුෂ්‍ය රූපය අය තේරෙනවා එහෙම අයත් ඉන්නව නැත්තේ නෑ. නමුත් සාමාන්‍ය පන්තිල් රකින්න මිනිස්සෙක් එහෙම කරන්නේ නැහැ. තේරුණා නේද? එහෙනම් දැන් මේ කියන කතාව වාස්තව සේ වෙනකොට ඔයගොල්ලන්ගෙන් දකින්න පුළුවන් සංකල්පනාවල ලක්ෂණ මොකක් වෙයි? ඔය කියන මං කියන ලක්ෂණයට ලං වෙන්න ඕන. තිබුණට වැඩිය නෙක්ඛම්ම ගුණය වැඩි වෙන්න ඕනේ. තිබුණට වැඩිය අවිහිංසා ගුණය වැඩි වෙන්න ඕනේ. තිබුණට වැඩිය අව්‍යාපාද ගුණය වැඩි වෙන්න තේරුණා නේද? දැන් එහෙම වුණොත් දැන් නිකන් බලන්න අවිහිංසා අව්‍යාපාද කරන්න කියන ගුණය ඉන්නේ අපිට තවත් සත්වයකරි. තේරුණා නේද? හිංසා කරන්නේ අපි තව සත්වයකට. වෛර කරන්නේ තව සත්වයකට. ඒකට ඔයගොල්ලෝ හිංසා වැඩියෙන්ම කරන්නේ කාටද? ගෙදර ඉන්න අයට. පවුලේ සමාජිකයෝ. ව්‍යාපාද වැඩි වීම කරන්නේ කාටද? අල්ලපු ගෙදර යවන්න නෙමෙයි ගෙදර ඉන්නේ යවන්න. ඇලීම වැඩියෙන් තියෙන්නේ කොහෙද? ගෙදර තියෙන බඩු මිට්ටු වලට. ඒ තමන්ගේ වට නේද? දැන් එහෙනම් ඔන්න ඔය දෙක ඔය ටික තමයි දකින්න වෙන්නේ. ඔයක දකින්න. නිකන් බොරු ප්‍රාංගපපා ඇවිදලා වැඩක් නැහැ. ආලාතිපත්තාරියවත්. මේ ධාතු ගුණ තේරෙනවා නම් ඔය බුදුහාමුදුරුවෝ කියන වෑමිට කියන එක තේරුම් ගන්න වෙන්නේ ඔන්න ඔතනින් තමයි. සංකල්පනාව. ඔබ පිටරට ගිහිල්ලා සංකල්පනා නෙමෙයි. ගේ ඇතුලෙන් හොයාගන්න වෙන්නේ. එහෙනම් මොකද්ද වෙන්නේ ඇත්තේ? තමන්ගේ ඉස්සර දරුවෝ ඉන්නවා නම් දරුවන්ට ඉස්සර තිබුණා අවිහිංසාව හා අව්‍යාපාදී. කියන්නේ හිංසාව හා ව්‍යාපාදී. දැනට වෙන්නේ තේරෙනව නේද? ඒ කියන්නේ වැරද්දට හරි මොකට හරි මුන් හොඳට හැදෙන්න ඕනේ කියලා හිංසා කරනවා. බනිනවා. ගහනවා. හැම වෙලෙම ගෙනහිලිකම් කරනවා ළමයාට. හිංසා කරනවා. ඌ ලකුණක් හරි අඩු නොවි විභාගයට දේශයෙන් මැරෙන්න හදනවා. අවි ව්‍යාපාද. තේරුණානේ? පොඩි වැරද්දක් කරනවා කුකුරලා මැරෙන්න හදනවා. මොකක්ද ඒක? ගහන්නේ නැහැ උට. වැරද්දට ගහන්නේ නැහැ පුපුරනවා. මොන සංකල්පනද? ව්‍යාපාද. ඕවා දැන් ගෙදර වෙන්නේ නැද්ද? වෙලා නැද්ද? ඉඳගෙන හිටියට. ඈ? මේ වෙලා දිනනවනම් ඔතනින් තමයි ධර්මය හොයන්න ඕනේ නැතුව එලි දැකලා හොයන්න බෑ මේ බුදුහාමුදුරන්ගේ ධර්ම. මැජික් දැකලා බෑ. එහෙම නෙවෙයි. අන්න වෑමිට ගෙවෙනවා වගේ කාලයක් යනකොට ওই සතිපට්ඨානෙ වැඩනන අන්නේ ಗುಣ තමන්ගේ දරුවන්ට තමන්ගේ නෑදෑයන්ට ඔය කියන ව්‍යාපාද හා හිංසා ගුණ කොච්චර අඩු වෙලා තියෙද අඩු වුණා නම් අන්න සතිපට්ඨානෙ වෙන්නේ තේරුණා නෙක්ඛම්ම ගුණය කොච්චර වැඩි වෙලා තියෙද නෙක්ඛම්ම කියන එකේ තේරුම අර විදර්ශනා උපක්ඛිලේශ කල්ලි කියන ඒවා නෙමෙයි තේරෙනවා නේද? ඒ කල්ලි කියන්නේ ඔන්න දැන් කරාබු දාන්න එපා. මුදු දාන්න එපා. තේරෙනවා නේද? සුදුම ඇඳපන්. එනකම කල්ලි කියන බණ ඔය. එතකොට මොකද වෙන්නේ කියන්නේ? ඒ කියන්නේ එකම කල්ලි නෙමෙයි. අර අර උපක්ඛිලේශ කල්ලි. දැන් ඔන්නේ. ඔහොම මෙහෙම ඔහොම කරන්න එපා නිවන් දකින්න බෑ. සුදුම ඇඳපන්. අපි දැන් කොයි කාලේ ඉඳලා ගන්න ඉන්නේ? ඔන්නෝම දෙනවා උපදේශ. ඒගොල්ලන් ආශ්‍රෝ දේ වෙලා නැහැ යටපත් වෙලා විතරයි. එහෙනම් ආශ්‍රෝ දේ වෙනකොට මොකද්ද වෙන්නේ කියලා බලන්න. අර මෝස්තර කියන එක නැතුව යනවා නෙවෙයි වැඩියෙන් වෙන්නේ මෝස්තරයට ඇලෙන එකයි ගැටෙන එකයි නැතුව යනවා. තේරෙනවනේ. ඒ කියන්නේ බලු මුට්ටු නැතුව එපා වෙන එකක් වෙන්නේ නැහැ. ගේ එපා වෙන එකක වෙන්නේ නැහැ. වෙනදා ගෙට තිබිච්ච ඇල්මයි ගැට්මයි නැතු යන එක තමයි නෙක්ඛම්මේ කියන්නේ. නේද? ගේ දාලා කැලේ දුවන එක නෙමෙයි නෙක්ඛම්මේ කියන්නේ. තේරුණා නේද? දැන් ඔය ගුණයට ආවොත් දිනනවා නැත්නම් පරදී කියලා මේ ඉගෙන ගන්න කියන්නේ. මේකයි හොයන්නේ. තේරුණා නේද? ඒක Tamanට අර වෑමිට ගෙවෙනවා වගේ ගියා වුද්ද තිබුණාට වැඩිය මේ මේ දේවල් වලට මගේ ඇල්ම ගැටුම දැන් කොච්චර අඩු වෙලාද කියලා දැනගන්න පුළුවන්ලු දවසෙන් බැරිලු. ඊයේ දවසේ අඩු වෙච්ච ගාන බලා ගන්න බැරිලු. අද දවසේ වැඩි අඩු වෙච්ච ගාන බැරිලු. නමුත් අවුරුද්දක් විතර ඔය ධාතු ගුණ තේරි තේරි ඔය භාවනාව සිදු වෙනකොට ඔය වෙනස දකින්න පුළුවන්. තේරුණා නේද? එහෙනම් දැන් මොකද්ද වෙන්නේ? අව්‍යාපාද අවිහිංසා කියන ඒවා කියන්නේ දිනු වෙනකොට සංකල්පනා එතන ඉන්නේ ඒ පිරිස ඒකට ජීවින් වෙන්න එපා. තේරෙනවද? ඒකම්මේදී වෙන්නේ ඇත්තටම වස්තුන් වලටනේ. එහෙම නේද? අතහරින්නේ වස්තුන්නේ. අර අනිත් හැඩ තියෙන්නේ නෙක්ඛම්මයා මේ ව්‍යාපාදයයි හිංසාවයි. දැන් හිංසා කරලා දාලා යන්නේ ළමයි. ඒ බොරුවට අරගොල්ලෝ රඟපාන්නේ. එහෙනම් ඒ රඟපාලා අල්ලගන්නේ කවුද බුදුහාමුදුරුවෝ. ඔව්. ඉපදුන හැටිම කුමාරයාත් කරලා ගියා පුතා. බෝධිසත්වයන්නේ ඒ යන්නේ ගිහිල්ලා මේකෙන් ගෙගොඩ දාන්න දන්නේ හින්දා. මේ උපාසකම්මල යන්නේ මොකටද? මෙලෝ ධර්මයක් නැහැ නේද? තව කෙනෙක් නිවන් දක්වන්න දියා තමාගේ නිවනවත් දන්නේ නැතිකොට. තේරුණා නේද? එන්න එහෙම විලම් බීත හදනවා. තේරුණා නේද? ඒව වෙන්නේ නැහැ ශ්‍රාවකයාට. ශ්‍රාවකයා වෙන කෙනෙක්, ශාස්ත්‍රු වෙන කෙනෙක්. මේ දෙන්න සම වෙන්නේ නැහැ කවදාවත්. ශාස්ත්‍රෝන් වහන්සේ කරපු දේ ශ්‍රාවකයා කරන්නේ නැහැ. තේරුණා නේද? දැන් ශාස්ත්‍රෝන් වහන්සේ සය අවුරුද්දක් දුෂ්කරක්‍රියා කරා කියලා ශ්‍රාවකයා දුෂ්කරක්‍රියා කරන්න කියලා කියලා තියෙන්නේ කොහෙද? එහෙම දේශනාවක් තියෙද කොහෙවත්? නෑ එහෙම නෑ හදාගන්න. තේරෙනව නේද මේ ධර්මයේ විකෘති කරගන්නේ. එහෙම එකක් නෑ. එහෙම මේ දුක් විඳලා නෙමෙයි මේක බුදුහාමුදුරුව සත්‍ය හෙව්වා සත්‍ය හොයන්න මෙච්චර දුක් විඳා ඒකෙන් ප්‍රයෝජන ගන්න කියලා ඉතිහාසය. තේරුණා නේද? අහක දාන්න එපා. මා මෙහිම සත්‍යයක් ලෝකේ හොයන්න බෑ ලිංචේ. ඒක අහකට දාන්න එපා. මේ විතරේ රකින්න. කියන විදිහට රකින්න. දැන් එහෙම කරනලා අර ඇත්තටම නිකම්මහා අව්‍යාපාද අවිහිංසහාන අව්‍යාපාද සංකල්පනා දිනු වෙනවා කියන්නේ මෛත්‍රී ගුණය වැඩි වෙනවා කියන. ඔන්න මෛත්‍රී. එහෙනම් ඔයගොල්ලන්ට දකින්න හම්බෙන්නේ ඉස්සෙල්ලා මේ ධාතු ගුණ වැඩෙනවා නම් මුලින් දකින්නේ gedara ඉන්න සමාජික සමාජිකයන්ට වෙනදට වැඩිය මෛත්‍රී ගුණයෙන් යුක්ත කෙනෙක් බවට හැරෙන්න ඕනේ. එහෙම හැරුන්නේ නැත්නම් ඔය භාවනාවේ වැඩක් නැහැ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ නෙමෙයි එන. තේරුණානේ? ඕක ඕක වෙනවනම් Tamanට මනින්න පුළුවන් නම් අවුරුදු දෙකකින් හරි මගේ දැන් ඒ කියන්නේ වයසට අනු වුණා නෙමෙයි මේක. වෙන ඊට වැඩිය වෙනසකින් මේක වෙනවා මල් ළඟ. මේ භාවනාව පටන් ගත්තට පස්සේ මේ ධාතු ගුණ තේරෙනවට පස්සේ කියලා අන්න එතන ධර්මයේ තියෙනවා. අන්න වෑමිට ගෙවෙන වග තීරෙනවා. තේරුණානේ? එහෙම නැතුව වෙන විදිහකට මේක හොයන්න එපා. ආශ්‍රෝෂය වෙන්නේ ටික ටිකයි. තේරුණානේ? ආශ්‍රෝෂය වෙන්නේ දෙවෙනි කොට අර තියෙන ඒවා දාලා යන්නේ නැහැ. එතන දියුණු වෙන්නේ අර සංකල්පනා තුනයි. අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්. තේරුණා නේද? ඒවත් දියුණු වෙනකොට මිනිහෙකුට තව මිනිහෙකුට හිංසා කරන්නේ නැහැ කවුරුවත්. වෛර කරන්නේත් නැහැ. තරහ වෙන්නේ නැහැ. තරහ වෙච්ච කෙනෙක් ඉන්නවනම් හොඳ වෙන්න ඕනේ. අන්න ඒවෙන් දැනටම තරහ වෙච්ච අය ඉන්නවනම් මේ සතිපට්ඨානෙදී වැඩෙනකොට මොකද වෙන්නේ? ඔව් ඒ තරහව අඩු වෙන්න ඕන. අන්න එතන දිනුවා. මවා මවා ගැන දැන් බොරුව තරහ වෙච්ච කෙනාට හොඳට දී hina වෙනවා. ආයිබෝවන් කියනවා දැක්කම ඒ වගේ රඟපෑන්නේ කරන්නේ. ඒ රඟපෑමෙන් නෙමෙයි සැබෑවටම දැක්කම අර බොරුවට පෙන්නන එක නෙමෙයි ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා හොයන. අන්න එතන තියෙනවා ප්‍රතිපත්තානේ වැඩුණාද නැද්ද? සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වැඩුණාද නැද්ද? ආශ්‍රෝෂය වුණාද නැද්ද? තේරුණා නේද? මනින මිම්මි ඕවයි. නැතුව අර බොරු කරන්න යන්න එපා. දැන් ඇඳුම් ඉස්සර ඇඳා, ලස්සනට ඇඳා. දැනුත් අඳි. නමුත් ඉස්සර ඇඳගෙන යනකොට තිබිච්ච සංකල්පනා නෙවෙයි දැන් තියෙන්නේ. තේරුණානේ? ඉතර මොකෙකුට හරි වැඩියෙන් පෙන්වන්න ඕන ඌට කතා කරනවා, එන්න කියනවා. නෑ එහෙම වෙයි තෙන්නේ. නමුත් අර ලස්සන ඇඳුමක් මගුල් ගෙදෙට ගියාම අර රත්තරන් බඩ ප්‍රදර්ශනය කරනවා. ඒව ගැන කියෝනවා. අපේ පරම්පරාවේ ආච්චි අම්මා දුන්නේක කියලා පෙන්නනවා. දැන් එන්නේ ඒ වගේ නැහැදිච්ච ගහන අඩු ඉන්නේ. අර අර මහ අරවම දාගෙන යයි. තේරුණා නේද? ඔන්න ඔහොමයි මේකේ ಗುಣ හොයන්න තියෙන්නේ. නැතුව අර උපක්ඛිලේශ කාර්යය කියන බොරු වලට අහු වෙන්න එපා. සංස්කෘතියට අනුව ජීවත් වෙවි. තේරුණා නේද? ඒකට ගැළපෙන්න ජීවත් වෙයි. තව කෙනෙකුට hina වෙන්න ජීවත් වෙන එකක් නැහැ. තව කෙනෙකුට hina වෙන්න ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? මොන සංකල්පනාවක්ද? ඈ දැන් දරුවන්ට අපහාස වෙන්නේ නැහැ අම්මලා ඇඳුම් ඇඳුම් මොකක්ද ඒක මොනවද ඕ අවිහිංසා ඒ කියන්නේ හිංසා තේරුණා නේද දැන් එහෙම එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ සංස්කෘතියට අනුව හැඩ ගැහෙවි. ඒක අපිට බේරන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් අර සංකල්පනාවල යා බොහොම නිදහස් කෙනෙක් බවට හැරෙනවා. ඒක බරක් නෙමෙයි. රංගපෑමක් නෙමෙයි. තේරුණා නේද? අන්න එහෙම ಗುಣ හොයාගන්න භාවනාවෙන් ඒ ಗುಣ තියෙනවා නම් ඔන්න සතිපට්ඨානෙ වැඩෙනවා. ඊළඟට තව උපමාවක් මෙතෙන්දි කියනවා බුදුහාමුදුරුවෝ මේ වෑමිට පස්සේ ඒ කියන්නේ ආශ්‍රව ඡේ වෙනකොට තව සිදුවෙන දෙයක් තියෙනවා ආශ්‍රව එක්ක ආශ්‍රව වලින් එන දේ තමයි සංයෝජන දස සංයෝජන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජනේ ඒක අර මුලින්ම අහක් වෙන්න ඕනේ මේකෙදී ආශ්‍රෝෂය වෙනකොටම අහක් වෙන්නේ සංයෝජන තුනයි. ඊට පස්සේ සංයෝජන තව තියෙනවා හතක්. මෙන්න මේ හතේ තියෙන සංයෝජන ටික අහක් වෙන විදිහ උපමාවකින් දෙනවා. මේ ආශ්‍රෝෂය වෙනකොට. එක පාරට නෙමෙයි. නමුත් ශාස්ත්‍රවශය වෙනකොට ඡය වෙනවා නම් සංයෝජන වල දුර්වල කොච්චර දුර්වලද කියනවා නම් උපමාව දෙන්නේ එදාට ගැලපෙන්නේ මුහුදේ නැවක දිය යට බැම්මක් තියෙනවා නම් වේවැල් වලින් දාලා ඒ ඒ නැව ගොඩට ගත්තට පස්සේ අර වේවැල් බැම්ම අවුවට වේලිලා සරච්චාලේ වැස්සට තෙමිලා ටික දවසකින් පිටි වෙනවා වගේ කැඩිලා දිරල යනවා වගේ අර ආශ්‍රෝෂය වෙන්න ඒ වෙන්න සංයෝජන දිය වෙලා යනවා තේරුණානේ ඕක තමයි කියන ධර්ම මේ ඔක්කොම වෙන්නේ මොන වගේ කීමෙන්ද සතර සතිපට්ඨානෙ වැඩිමේ. එහෙනම් දැන් තේරෙනවානේ මේ මොකක්ද මේ දේශනා කරන ධර්මයේ කියලා. අර උපක්ඛලේශකාරයන්ට අහු වෙන්නේ නැතුව, බොරුකාරයන්ට අහු වෙන්නේ නැතුව තමන් වඩන භාවනාවෙන් මෙන්න මේ කියපු ප්‍රතිඵල ළඟම වෙනවා නම් තමන් තුල දකින්න පුළුවන් නම් අර වෑමිට වගේ තමයි. තේරෙනවානේ ඉන්ද්‍රජාල මේ ධර්මයේ නෑ. මැජික් නෑ. එලි දැකපුවා වැඩකුත් නෑ. මිනිකුණු දැකපුවා වැඩකුත් නෑ. සක්‍රදීජ දැකපුවා වැඩකුත් නෑ. ඒවා මේ ධර්මයට අදාළ නැහැ. මොකද මහා බ්‍රහ්මියත් ඇදුවේ ආශ්‍රෝමයි. චක්‍රදීයෝ හදන්නේ ආශ්‍රෝමයි. තේරුණාද? ඔයගොල්ලෝ හදන්නේ ආශ්‍රෝමයි. මේ කියන්නේ ආශ්‍රෝ නැති තැනකට යන විදිය. ඒක තමයි සංසාර විමුක්තිය. ආශ්‍රෝ නැති තැනට යන විදිය හොයාගත්ත එකයි ආශ්‍රෝ මුලින්ම නැති කරපු හිඳයි බුදුහාමුදුරුව ආශ්‍රෝලින් පිරිච්ච දේව බ්‍රහ්ම මාර කියන අයට උසස් කියලා දේවාති දේව මාරාති මාර බ්‍රහ්මාති බ්‍රහ්ම වෙනවා. තේරුණානේ? කවුරු හරි ශ්‍රාවකයේ සතිපට්ඨානයේ වඩනවා නම් තවත් දෙවියෙක් වැඩක් නෑ ඒගොල්ලන්ට. දෙවියෙක්ගේ උදව්වුත් නෑ. සතර ආපායේ සත්‍යයෙන් යකෙක්ගෙන් කරදරක් නෑ. ඒවා ඔක්කොම ආශ්‍රව. හදපු ආශ්‍රව. කට්ටඩිය පපුව හදපු ආශ්‍රව. තේරෙනවනේ. එතකොට ඒකෙන් හිඳයි බුදුහාමුදුරන් හඳුන්වන්නේ දේවාති දේව, මාරාති මාර, බ්‍රහ්මාති බ්‍රහ්ම. මේ විතරේ බුදුහාමුදුරෝ කියන විදිහට සතරාදිපට්ඨානයේ වඩලා රැක්කොත් අනිවාර්යෙන් කුකුල් පැටවෙනවා. තේරුණා නේද? ඒක පොරොන්දු වෙන්නේ බුදුහාමුදුරෝ කරන්න කියන්නේ බුදුහාමුදුරෝ ශ්‍රාවකයාගේ යුතුයකම හරියට බුද්ධ වචනයට අනුව හැඩ ගැහිලා ජීවත් වෙන එකයි කුරුදු කරන එකයි. ඒ හැම දිනාටම ඒ විදිහට බුදුහාමුදුරෝ දේශනා කරපු ආකාරයටම මේ සත්‍විස් බෝධිපාක්ෂ ධර්ම දිනු කරගෙන කරගෙන යන භාවනාවෙන් බලාපොරොත්තු වෙන ආකාරයටම ඔය ආශ්‍රවශය කර ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහන අවසන් කරනවා මේ සිදු කරගත්තා වූ සියලුම කුසල ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදා වේවා කියලා සාදුකාරයෙන් පින් අනුමෝදන් කරන්නේ මේ පරලෝකිය ආවෝ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුකාරයෙන් පින් අනුමෝදන් කරවන්න. ඒකම මේ පින්කම් මේ විදිහට සිදු කර ගැනීමට විශාල පිරිසකගේ සහයෝගය ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම වැඩවල වාසය කරන හාමුදුරන් වහන්සේලාගේ ඒ වගේම කොළඹ විපස්සනා භාවනා සමිතියේ ඒ කාර්ය මණ්ඩලයේ සෑම දෙනාගෙන් සේවක මණ්ඩලයේ ඒ වගේම දානමාන ආදී ඉලම්පස ආදී දේවල් වලට දායකත්වයේ දරුවා වූ සෑම දෙනාට මේ වගේම ප්‍රවාහන ආදී දේවල් වලින් පහසුකම් සැකසුවා වූ සෑම දිනාටම අපි සෑම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට අද දවසේ සිදු කරන සියලුම කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. දැන්